Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Budang saranang gacchami. Dhammang saranang gacchami. Sanggang saranang gacchami. Dutiyabe buddhang saranang gacchami. Dutiyabe buddhang saranang gacchami. Dutiampi dhammang saranang gacchami. saranang gacchami.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 එතකොට අපි ධම්ම විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ සම්බන්ධ වෙලා තියෙන භාවනා යෝගාවචරින්ට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම group එකේ නැති කවුරු හරි ඉන්නවා නම් මේ Taman දන්න කෙනා ඉන්නවා නම් මේ Zoom link එක එයාට යොමු කරාට ගැටලුවක් නැහැ. පරිම 99 දෙනකොට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ ඉන්න වගේ දෙගුණයකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් එතකොට අපිට මූලික වශයෙන් තියෙන්නේ අද දින භාවනාව සම්බන්ධව කතා කරන්න ඉදිරි දැන් මේ වෙනසනම් ටික ටික වෙනස් වෙවි යන්න ඉඩ තියෙනවා. අලුත් අලුත් අංගයන් එකතු වෙන්න ඉඩ තියෙනවා ඉදිරියේදී. ඉතින් දැන් වැඩි පිරිසක් සම්බන්ධ වෙන නිසා මගේ විශේෂ උනන්දුවක් තියෙන දැන් මේ වැඩසටහන මීට වැඩිය තරකට අරගෙන යන්න ඉතින්. ඉතින් භාවනා යෝගාවචරයෙන් විශාල වශයෙන් දැන් භාවනා අධ්‍යක්ෂින් ඉදිරිපත් කරනවා. නමුත් මේ භාවනා යෝගාවචරයෙන්ගේ ගැටලු ගොඩක් තියෙනවා හදාගන්න. ඉතින් අර භාවනා කරාට අර භාවනා යෝගාවචරයේ ප්‍රඥා චෛතසිකය ඇති වෙන ප්‍රමාණය අඩුයි. අඩු වෙන බවක් තමයි මට පේන්න තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ භාවනා යෝගාවචරයෙන් ඒක භාවනාවේ ගැටලුවක් නෙමෙයි. භාවනා යෝගාවචරයේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක නිවැරදිව මේ භාවනා මනසිකාර්ය මොකද්ද? භාවනාව තුළ තමයි මොකද්ද කරන්න ඕනේ මොකද්ද නොකරන්න ඕනේ කියන එක පිළිබඳව ඒ නිවැරදි වැටහීමකින් තොරව භාවනා කරන බවක් තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා ඒකට හේතුව තමයි තමන්ගේ එදිනෙදා ජීවිතය. එදිනෙදා ජීවිතයේදී තමන් කොයිතරම් ඒ සඳහා හිතනවද? ඒ සඳහා කාලයක් වැය කරනවද? ඒ සඳහා අපි දැන් දන්නවා විදේශ සංචාර සංචාරයක් සඳහා යොමු වෙනවා. මේව නැත්තම් අපි දවස් කීපයක ට්‍රිප් එකක් යනවා නම් අපි ඒක මාසයක් විතර ඉඳලා ඒකට සූදානම් වෙනවා. සූදානම් වෙලා ඒකට අවශ්‍ය කරන අඩුම කුඩුම ලෑස්ති කරගෙන එහෙම තමයි අපි ගමනක් බිමනක් යන්නේ. නමුත් එතකොට භාවනාවට අන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍ය කරන අඩුම කුඩුම නිතර නිතර සම්පාදනය කරගන්න ඕනේ. දැන් ට්‍රිප් එකක් යනවා නම් ට්‍රිප් එකක් යන සුමානියට කලින් ඒ අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරාම හරි. නමුත් භාවනාවේදී එහෙම බෑ. භාවනාවේදී සෑම ගෙවෙන තප්පරයක් පාසාම භාවනාවටම තමයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ අපි එක පරයන්කයක් කරලා ඊළඟට ඒ දෙවෙනි පරයන්කේ පටන් ගන්නවානේ. අපි මේක හෙට තියෙන්නේ කියලා. නමුත් මේ මේ පරයන්කේ අවසන් කර මොහොතේ ඉඳන් අපි ඊළඟ පරයන්කයට සූදානම් වෙන්න ඕන. නමුත් අන්නේ යෝගාචරයෙන් යන්නේ සූදානම නැතිකම නිසා තමයි ඒගලන්ට මේ භවයේ නිවන නැති වෙලා යන්නේ. ඒකට තමයි අපි කියන්නේ විවිධ වචන වලින් අපිට පාරමිතා නැහැ. අරක නැහැ මේක නැහැ කියලා පින් නැහැ කුසල් කරලා නැහැ පෙර භවවල භාවනා කරලා නැහැ කියලා කියන්නේ අන්න ඒක. ඒකේ මූලික સિદ્ધාන්තය තමයි ඒක. මොකද හේතුව අපි ප්‍රිපරේෂන් වල තියෙන ගැටලුව. භාවනාවට සූදානම් නැහැ. මතක් වෙච්ච ගමන් භාවනාවට වාඩි වෙනවා. භාවනාව මතක් වුණ ගමන් Facebook ගිය ගමන් කාගේ හරි කමටහ වර්තාවක් දැක්ක ගමන් ඔන්න භාවනා කරන්නේ. එහෙමනම් භාවනා කරන්නේ ඉතින් එහෙම කරාට කමක් නැහැ ඉතින්. නමුත් අර හරියට නිකන් අර මේ ලීටර් 10000ක වතුර ටැංකියක් අං හැදේ පුරවන වගේ වැඩක් තමයි. අවුරුදු කීයක් ඒක පුරවන්න වෙයිද නැහැ. ඒක නිසා මෛත්‍රී බුද්ධ ශාසනයේ යත් සුවර් නැහැ ඉතින් ඒ වගේ. ගෞතම බුද්ධ ශාසනයේ කෙසේටත් ඊළඟ එකක් සුවර්. ඒක නිසා සෑහෙන්න දුක් දුම්නස් විශාල ප්‍රමාණයක් එක තමයි අපිට මේ මේ ගමන තුන යන්න සිද්ධ වෙන්නේ අවසානයේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. අපේ හැමතිස්සෙම ප්‍රිපරේෂන් වෙන්නේ, ප්‍රිපෙයාර් වෙන්නේ. සූදානම් වෙන්නේ. එදිනෙදා පංචකාම සේවනයේට නම් අපිට ලැබෙන්නේ තන්නේ ඒක තමයි. තන්නේ ඒක තමයි. ඉතින් අර පංචකාම සේවනයෙන් අපි ඈත් වෙන්න දරන්නේ ඉතා සුළු කාලයක්. නෑ ඔව් පංචනාම සේවනයෙන් ඈත් වෙන්න අපි දරන්නේ සුදු කාලයක් නම් ඒ කියන්නේ ඒ භාවනා වෙලා විතර නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ ඒක නිකන් අර හොද හොද මඩේ දැමිලා තමයි සිද්ධ වෙන්නේ ඒක නිසා අපිට පුළුවන් නම් අපි එක පරියන්කයක් ඉවර කරලා එතන ඉඳන් අපි මනස්කාර කරන්නේ එදිනෙදා ගෙදර දොරේ වැඩ කටයුතුද එදිනෙදා ළමයින්ගේ වැඩ කටයුතුද එහෙම නැත්නම් රැකී ආරක්ෂා කටයුතුද අපි හිතන්නේ එහෙම නැත්නම් අපි ඊළඟ පරයන්කයට නම් අපි ප්‍රිපරේෂන් එක අරගන්නේ ඒ අපේ සරසුම ක්‍රියාත්මක කරගන්නේ අන්න එහෙම කරොත් තමයි මේ භාවනාව දියුනේ. එහෙම නැතුව එකපාරට අපර ගහගෙන පොල් ගෙඩියක් කඩ වැටෙනවා වගේ එහෙම මතක් කරලා භාවනා කරා කියලා ලොකු ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බෑ. හැබැයි අපි මතක තියාගන්න ඕන අපි කොච්චර කොපමණ කාර්ය බහුල වුණා අපි කොච්චර කාර්ය බහුල වුණා ඒ කාර්ය බහුලත්වයේ තුල තියෙන්නේ භාවනාවට අවශ්‍ය කරන ප්‍රිපරේෂන් එක තමයි. 아무ත් ඒක අපි ගන්න දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන සියලුම දේවල් අපිට පාර තොටේ යනකොට උනත් රැකී ආරක්ෂා කරනකොට උනත් භාවනා දියුණු කරගන්න අවශ්‍ය දේවල් ගොඩාක් තියෙනවා. ඇයි අපිට ඒක භාවනා සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ නැත්තේ? මොකද ඒ සඳහා අපේ සූදානමක් නැතිකම. අර එන අරමුණ විඳීම සඳහා තමයි. ඉතින් භාවනාවේදී යම් කිසි සුවයක් දැනුණොත් ඒක විඳින්න යනවා. ඒ විඳීම නතර කරනවා කියන්නේ අපි දකින්න දේ මොකද්ද මොකද්ද කියලා හොයන එක නතර කිරීම තමයි භාවනාව. නවත පුරුදු කරලා තියෙන මේ දකින්න මේක වෙන්නේ මොකද්ද මෙහෙම උනේ මොකද්ද ඇයි මෙහෙම උනේ සද්ද මෙහෙම ආවේ මොකද රූප මට මෙහෙම මේ ආලෝකයක් දැක්කේ මොකද්ද? මෙහෙම රූපයක් දැක්කේ මොකද්ද කියලා අපි හොය හොයන්නේ. ඒක තමයි අපි දවසේ පැවිදි අතර තුලදීම පුහුණු කරන්නන්නේ ඒක. ඒ නිසා අපි භාවනා කරන්න ගියත් අපි මේ දේම තමයි කරන්නේ. එතකොට දැන් භාවනාවේදී අපිට කරන්න කියලා තියෙන්නේ මොකද්ද? අපි මේ දේ හරියට කරනවද? නැද්ද? අපේ එදිනෙදා ජීවිතේදී ගොඩාක් දේවල් අපි කරනවා. අපි දැන් කියන්න දෙයක් නැහැ නේද? තම තමන් කරන කියන දේ. ඒතර භාවනාවට ආවට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ? යෝගාට. කාටද කියන්න පුළුවන්? භාවනාවට වාඩි වෙලා අපිට මොකද්ද කරන්න තියෙන්නේ? කාටද කියන්න පුළුවන්? දැන් ඔකට උත්තර දෙන්නේ නැතු කොහොමද දැන් භාවනා කරන්නේ? භාවනාවට වාඩි වෙලා අපිට තියෙන මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක බලන්න දේව නැත්නම් උස්ප දැනීම ගැන බලන්න මොකද්ද බලන්න තියෙන්නේ? භාවනාවට වාඩි වෙලා. උලින් ඒක දන්නවා. සිත ගැන බැලීම. ඔව් සිත ගැන බැලීම. අපි තව කෙනෙක් කිය කකුල දිහා බැලීම. තව කෙනෙක් කිය ඔළුව දිහා. කයට සිත ගැනීම. කයට කයට සිත ගැනීම. භාවනා අරමුණේ සිහිය පිහිට. ඒක තමයි කියන්නේ. ඒක තමයි කියන්නේ. විපස්සනා භාවනාවේ මූලික સિદ્ધාන්ත කවුරුවත් දන්නේ නැහැ. සිතේ සිත එක්තන් කිරීම. සිත එක්තන් කිරීම. එයා යන සිත එක්තන්. මොකද සිත එක්තන් වෙන්නේ නැහැ කියලා කමටහ වර්ධාය දාන්න. දැන් සිත එක්තන් කරගන්න ගිය කෙනාට සිත එක්තන් උනේ නැහැ කියලා එයා දාන කමටහ වර්ධාය. මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණ ඒක තමයි මගේ භාවනා අරමුණ කියලා ඒක බලන්න ගිය ගාන ඒක බලා ගන්න බැරුණා මේක දාන මට මේ විදිය මෙහෙම කරගන්න බැරුණා ඒ නිසා කවුරුවත් දන්නේ නැහැ භාවනායේදී මොකද කරන්නේ දැන් කාටවත් උත්තරයක් දෙන්න බෑ මුකුත් නොකර සිටීම හමුදුරනේ මුකුත් නොකර ඉන්නේ ගන්න එක තමයි භාවනාව ඔය මුකුත් නොකර ඉන්නකොට තමයි මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියලා තේරෙන්නේ ඕගොල්ලෝ ඔය කියන්නේ ඔක්කොම ඒක ප්‍රතිඵලයනේ. මුකුත් නොකර සිටීමේ ප්‍රතිඵලය නේද ඔය කියන්නේ. නමුත් කරන්න ඕනේ මොකක්ද? මුකුත් නොකර සිටීම. චේතනා පහළ නොකර ඉන්නේ. චේතනා පහළ නොකර ඉන්න එක තුල තමයි නිවන තියෙන්නේ. පුතග්ජනයාට වැඩිපුර වෙලාවක් චේතනා පහළ නොකර වැඩි වෙලාවක් හිතන්නේ නැදෝ කිසිම දෙයක් ඉන්න බැරි නිසා තමයි මොකද්ද අපි දෙන්නේ කර්මස්ථානයක් දෙන්නන්නේ තියෙන්නේ. ඒ නිසා භාවනාවට වාඩි වෙලා යම් දෙයක් නොකර ඉන්නකොට තමයි බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්නකොට gedara වැඩ කරන දේවල් රැකී ආරක්ෂා කටයුතු ඊළඟට ළමයින්ගේ වැඩ කටයුතු ඒ දේවල් අපි නොකර ඉන්න නිසා තමයි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ ප්‍රකට වෙන්නේ. කවුරු හරි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ ප්‍රකට කරගන්න නම් භාවනාවට වඩින් ඒක භාවනාව වැරදි. තේරෙනවද කියන්නේ? ඒ නිසා තමයි මට අහවල් දෙයි මෙහෙම වුණා මෙහෙම වුණා අරමුණා මෙහෙම වුණා කියලා වර්තාවලට දාගෙන දාගෙන යනවා. නමුත් කරන්න ඕන ඔය එකක් අන්න ඔබලා ඉන්නේ. ඔය එකකට හිත යොදවන්නේ නැතුව ඉන්නේ. දැන් ආලෝකයක් වුණාම ආලෝකයේ විස්තර පාටයි, රැලි, කැරකෙවිච්ච චක්‍ර ගානයි ඔක්කොම කියනවා. කියලා අන්තිමට දානවා සමාධිය කඩාගෙන නැති කියන්නේ. සමාධිය කඩාගෙන නැති කියන්නේ අර ටික කොහොමද දකින්නේ? ඒ ළමයා මේම සද්ද කරා ළමයාගේ සද්ද මට ඇහුණා. ඒත් භාවනාවට බාධාක් වුණේ නැහැ කියලා දානවා. භාවනාවට බාධා වෙලා ඉවරයි. ළමයාගේ සද්ද කියලා අඳුරගත්ත කියන්නේ හිත. දැන් නාම රූප බැසගෙන ඉවරයි. ඒක නිසා අපි භාවනාවේ ඒ ප්‍රධාන මූලික સિદ્ધාන්තයෙන් තොරව අපි භාවනා කරනවා නම් අපිට භාවනාව මොකක්ද දැන් මම මේ කරන්නේ කියන එක පිළිබඳව වැටහීමක් නැත්තම් අපි කරන දේ කවදා සාර්ථක වෙන්නේ නැහැ. ඒ කොච්චර කමටාවන්ද කමටාවද කිය කියලා ලියලියන්න මේක කරන්න එපා කිව්වම ආයි කියන ආ ඒක නම් කරේ නෑ මේක කරන්න කමක් නැද්ද කියලා ආයි අර කවුද තනුජ තනුජ නේද කවුද ඉන්නවද එයාට මම ඉන්න කිව්වා දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ඔයාර සද්ද ගන්න වෙන විදිහකට වෙන විදිහකට ආවා කියලා කිව්වා නේද ඊයේ තුනා ස්වාමීන් වහන්සේ වෙන්නේ මේ දැන් ඒ සද්දය ඒ විදිහටම නෙමෙයි ස්වාමීන් වහන්සේ මට ඇහෙන්නේ. දැන් බල්ලා බුරන සද්ද අපි දැන් සාමාන්‍ය ඇහෙන සද්දෙන් නෙමෙයි වෙනස්. ඒ කියන්නේ ඒ ශබ්ද ස්වරූපෙ නෙමෙයි ඇහෙන්නේ. ඒ කියන්නේ මොන ස්වරූපෙන් එන්නේ? නිකන් ස්වාමීන් වහන්සේ දැන් අපිට ඈත අපි නිකන් අර මේ බෆල් එක සද්දකින් අර ඒ ප්‍රධාන සද්ද නැතුව නිකන් ඊට පස්සේ නිකන් අර පැහැදිලි නැති සද්ද ඇහෙන්නේ. හඳුනා ගැනීමක් නැතුව. ගොරෝසු සද්ද. දැන් අපිහිතම ස්වාමීන් වහන්සේ දැන් ළමෙක් අම්මා කියනවාගේ අම්මා කියන શબ્දෙන් මේ શબ્ද ස්වરૂපය විතරයි යන්නේ. කියන්නේ වචන පැහැදිලි නෑ. හරි ඒක තමයි. දැන් මේ මොන සද්දයක් වුණත් අපි ඒක අහන්න ගියොත් නේ ඇහෙන්නේ. ඒක සද්දයක් ගත්තොත් සද්දේ ඇහෙනවා කියන එකයි අපි අහනවා කියන එක දෙක. අපි අහන්න ගියොත් තමයි චේතනා පහළ වෙන්නේ. නෑ ස්වාමීන් වහන්සේ එතන මේ චේතනා පහළවීමක් උන්නේ නෑ. ඒ කියන්නේ ශබ්දය මට ඒක අර මේ ඒක අර දැන් වෙන්දාට මට දැන් බල්ලා බුරනකොට දැන් බල්ලා බුරනවා ඒ උනාට මම ඒක අර හඳුනා ගැනීමක් වෙන්නේ නෑ. ඒක එහෙම්ම මට භාවනාව කරගෙන යනවා. ඒ කියන්නේ මම චේතනා පහළ නෑ බල්ලා බිරුවානේ මේක මට බාධාවක්. එහෙම චේතනාවක් නෑ. දැන් දැන් තියෙන්නේ ඒක නෑ එතන චේතනාව නැති එක හරි. නමුත් ශබ්දෙට හිත ගියා කියලා තමයි පිළිගන්නවා. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේම ශබ්ද ඇහෙනව නේද? ඇහෙන්නේ නැතුව තියෙන ඒක තමයි මම කියන්නේ. ශබ්ද අහන එකයි ඒක වෙනම highlight කරලා වார்த்தාවේ ලියන එකයි දෙකක් නේ. ඒක ස්වාමීන් වහන්සේ මම හිතලම කරේ මට අර වෙනස් විදිහට හිතින්ද මේ මම පොඩ්ඩක් බැලුවා මොකක්ද. ඒක තමයි ඒක තමයි ඒක තමයි දැන් මම කිව්වේ මෙච්චර ඒක තමයි. ආයි ඕක නෙමෙයි ඔයිට වැඩිය වෙන කුම් කුම් ගන්නවා වගේ වුණත් ආයිත් ඕක තියෙන. මම මේ වෙන ඔන්න උනා කියලා මේක අලුත්ම සද්දයක් වන්න මම හොයාගත්තා. මේ භාවනාවේ අලුත් සද්දයක් හොයාගන්න පුළුවන් වුණා විශ්වයේ මෙහෙම සද්දයක් <laughs> තියෙනවා. ඊට පස්සේ ඒක දාන්න අර ඒ කියන්නේ වෙනස් සබ්දයක් ස්වාමීන් වහන්සේ එක විදිහට තමයි ඒක මේ කනට වැදුනේ කියන්නේ අර වෙන වෙනම විදිහට ඒ අර ඒකම විදිහට එන එක ඒක නිත්‍ය සංඥාවනේ ඕක භාවනාව මාසයක් විතර යනකොට ඕක කොහොම වෙයිද කියලා බලන්න දැන් තමන්ම කියනවනේ සද්ද දැන් වෙනස් වෙලා තින්නේ කියලා ඊළඟට තව ටික කාලයක් යනකොට ආයෙ ඔය සද්ද ඕම වෙන්න වෙන්නේ නැහැ ඕක වෙනස් වෙනවා ඒකයි අපි හැමතිස්සෙම පුතග්ජනයක තියෙන නිත්‍ය සංඥාව. සක්කාය දිට්ඨිය. පංච උපාදානස්කන්ධේ තමන්ටමත් නොදැනීම මම මගේ කරගන්න ස්වභාවය. ඉතින් ওই ටික තමයි අපිට භාවනාවේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই ටික පෙන්වන්නේ නැත්නම් ওই කරන විපස්සනා භාවනාවේ නැති වැඩක් නැහැ. ওই ටික පෙන්වන්නත් ඕන. පෙන්නකොට ඒකට උත්තර බඳින්න නැතුව ඉන්නත් යෝගාවචරය දැනගන්න. ඕක තමයි කරගන්න බැරිම වැඩේ. තව ස්වාමීන් දැන් අර කවුරු හරි කතා කරනවා නම් ඒ වචනත් එහෙම කියන්නේ ළඟ හිටියත් එහෙම අර සමාධිය ටිකක් අර ගැඹුරින් දැනනකොට අර ඒ වචන පැහැදිලිත් නෑ මොකුත්. කියන්නේ අඳුර ගැන්ටි නැත්තම් හරි ඒක තමයි ඒක තමයි කියන්නේ. දැන් වචන හොඳට පැහැදිලි ටික ටික පැහැදිලිතාවයේ ගොරෝසු නිකන් මේ අර නිකන් අර ඉස්සර අර පරණ රේඩියෝ තියෙන්නේ. ෂෝට් වේව් සිග්නල් එක වගේ එනවා යනවා සිග්නල්. ඊට පස්සේ එහෙම ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ ඔක නිකන් කාටුන් වගේ එහෙම දැනෙනවනේ. එහෙම යනවනේ. ඉතින් ඒක මොකේ තත්ත්වයක්ද ඒක? ඒක අර සවන්වාස අපි අර අරමුණේම ඉන්න හින්දා ඒ වට අවධානයක් දෙන්නේ නැති හින්දා එහෙම ඒකට මනසේ ඒකාග්‍රතාව බලයෙන් වෙන එකක්. ඒ කියන්නේ මනසේ ඒකාග්‍රතාව බලයෙන් අර බාහිර දේවල් කප කප අකුසලයට අර යන ස්වභාවය චේතනා පහල කරනවා කියන මේ වේව්ස් ටික කප කප යන එකනේ ඔය වෙන්නේ. තේරෙනවද? එහෙම කප කප ගියාට පස්සේ අර රොඩු බොඩු ටිකක් තමයි ඇහින්නේ. එහෙම එහෙම වගේ තමයි සුවන් මහසෙම කියමු කිසිම පැහැදිලිතාවයක් නැහැ. ඔව්. ඒක නිකන් අර අර මේ අර ලොකු ඔඩියෝ ෆයිල් එකක් MP3 කරනවා වගේ වැඩක්. එහෙම තමයි. මෙගාබයිට් 50ක විතර ෆයිල් එකක් අපි MP3 MP3 කරාම අර මෙගාබයිට් දෙක තුනක් නෙන්නේ. දන්නවනේ. පොඩි ෆයිල් එකකට හදාගත්තා. ඉතින් අන්න ඒ වගේ ශබ්දේ තියෙන අයින් කරන්න පුළුවන් කොටස්. ඒ ටික අයින් කරගෙන අයින් කරගෙන අයින් කරගෙන යනකොට ඒකේ තියෙන ડેටා එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යන මොහොතේ ශබ්ද සම්පූර්ණයෙන්ම අයින් නැති වෙනවා. ඒ කියන්නේ සෝමනස් ඉස්සරහා ඉගෙන ශබ්ද මුකුත් නැහැ හෙන්නේ නැතිවම යනවද? ශබ්ද නෙමෙයි තියෙන ඔක්කොම නැති වෙනවා. මමත් නැති වෙලා යනවා. <laughs> කියන්න <laughs> මමත් නැති වෙලා යනවා. ශබ්ද මොකක්ද? මට අර කියන්න ඕන ස්වාමීන් වහන්සේ ඒක අර වෙනසක් වෙනදාට වඩා තියෙනවා කියන එක තමයි අර මම ඒක අර උමනායෙන් බලන්න ගිහින්දා අර ඒක දරුවගේ શબ્දේ කියලා වෙන වෙනම අඳුරගත්තේ ඒක තමයි වරදුනේ. ඒක තමයි යෝගාවචරය දැනගන්න ඕන මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒකද දැන් ඒක තමයි මම ස්වාමීන් වහන්සේ මට උනේ මේ අර අඳුරගන්න ගියේක මම. ඔව් දැන් අඳුරගන්න නෑ ඒක නොදන්න කමට කරන දෙන්නේ ඒක හරි. නමුත් අපි දැනගන්න ඕන මේ යන බාහිර process එක. ඒ කියන්නේ මේ කියන්නේ උඩුගම් බලා යනවද නැත්නම් පහළට යනවද ගඟ. දැන් උඩුගම්බලා යනකොට තමයි ওই ටික ඔක්කොම කපාගෙන කපාගෙන කපාගෙන අනිත් පැත්ත හැරලා දැන් බෝට්ටුව මේව හරවල අනිත් පැත්ත හැර හැරෙන්න යන්නේ දැන් හැරෙනකොට අර වේව්ස් ටික අර සිග්නල් ටික වෙනස් වෙනවා ඒ ඩිරෙක්ෂන් එක වෙනස් වෙලා නෙමෙයි දැන් අතර හෙඩ්ෆෝන් වල තියෙන noise cancelling කියලා අහලා තියෙනවනේ noise cancelling කියලා තියෙනවා දැන් noise එක කොහොමද cancel කරන්නේ පුළුවන් ද එහෙම කරන්න එහෙම කරන්න බෑ එහෙම බැරි නිසා මේගොල්ලෝ මොකද කරන්නේ මේක ටෙක්නොලොජියක් හොයාගෙන තිනවා ඒ හෙඩ්සෙට් එකේ තියෙන මයික්‍රොෆෝන් වලින් මේ සිග්නල් එක ගන්නවා බෑග්ග්‍රවුන්ඩ් නොයිස් දැන් මෙතන AC එකේ සද්ද ෆෑන් වල සද්ද ඒවා ඒ ටික ගන්නවා අරගෙන ඒක ඔපොසිට් වේව් එක ආපහු අපිට දෙනවා අස්සොන එතකොට අරකට අරක කැපිලා යනවා 0 සද්ද නැහැ ඒක තමයි විපස්සනා භාවනාදිත් වෙන්නේ. අපි දන්නේ ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක අපන්නන්නේ විදිහට මේකේ ප්‍රතිවිරුද්ධාර්ථය අපිට පෙන්වන්න පටන් අපි මෙහෙම සද්දයක් කියලා හිතාගෙන හිටියන මේතර එහෙම එකක් නැහැ. මම කියලා හිතන්නේ කියලා මේක මෙහෙම එකක් නැහැ කියලා මේක අනිත් පැත්ත හරවලා පෙන්වන්න තමයි හදන්නේ. රෝගාවචරය කියන ආ නැහැ එහෙම එපා. මට කලින් තිබ්බම දක්කා දිට්ටි ඒ විදිහටම ඕන. සද්ද ඒ විදිහටම ඕන. මට ඒ විදිහට බලන්න ඕන. නෑ මං නෑ නෑ තමන්ට කියනවා නෙමෙයි. මං කියන පොදුයි. හොයන්න යන්නේ ඒකනේ. දැන් අය නැතිල ගියාම මේ අතගාල බලලා තියනවලු. ආ තියනනේ හරි හරි. <laughs> තියනවා. බලන්න දැන්නේ. ඉතින් ඔබ තමයි ස්වභාවය. දැන් තේරුණා බලන්න දැන් භාවනාවේ කොයිතරම් ඇකියුරේට්ද කියලා. එයා හරියට යනවා. නවනවා. ආ යෝගාචරයකට යන්න දෙන්නේ නැහැ. මොකක් හරි මැදින් පොල්ලක් දාලා නතර කරලා මෙහෙම එකක් වුණා අරම එකක් වුණා කියලා කතන්දරයක් කියන්නේ යනවා. දැන් තේරෙන්නේ මේ භාවනාවේ මොනවත් කරන්නේ නැහැ ලස්සනට යනවා මේක බුදුහාමුදුර හොයාගත් භාවනා කරනවා. මේක සුද්ධෙක් හොයාගත්තා තමයි අපි එන බොහොම පොදු දේන අනේ හරිසෝ නේද සුද්ධටත් අදලා කරන්නේ. බුදුහාමුදුර හොයාගත්තේ නැහැ අපි යන්නේ. ආසියාවේ දේවල් වලට අපි ආගියන්නේ. ඒක නිසා අපි මතක තියාගන්න ඕන බෞද්ධයන් වශයෙන්. මේ විපස්සනා භාවනාවේ තියෙන මූලික સિદ્ધාන්ත දැනගන්න. තමයි කිසිම දෙයක් නොකර ඉන්නේ. උත්ජනයේ කිසිම දෙයක් එක දිගට නොකර ඉන්න බැරි නිසා තමයි කර්මස්ථානයේ කර්මස්ථානයේ සියපව. කායන පස්සනාවෙන් පටන් ගන්න. කායන පස්සනාවෙන් පටන්ගෙන යනකොටත් අර කය අනුව බලන අනුපස්සනාව නැති වෙලා යනවා. හුස්ම නොදිනී යනවා. කය නොදිනී යනවා. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට තියෙන්නේ වේදනා චෛසික ස්වභාවය. වේදනා සංඥා ස්වභාවය. වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව හරහා ටික ටික යනකොට අපි එතකොට යන චෛසික ස්වභාවයත් එක්ක නාම ධර්ම ස්වභාවයත් එක්ක අන්න එතකොට මේ සිත සිත හැමතිස්සෙම වැඩ කරන්නේ මේ වේදනා සංඥා දෙක අනුව කියලා යෝගාවචර දැනගන්න. පස්සම්බයෙන් චිත්ත සංඛාර. කියන අවස්ථාව. අන්න එතනදී යෝගාවචරය තවදුරටත් ඉන අරමුණු කෙරේ චේතනා පහළ කරන එක නතර කරනවා. අතර කරාට පස්සේ මොකද වෙන්නේ මේ සිත සිත සිත වශයෙන් ප්‍රකට වෙන්න ගන්නවා. චිත්ත පටිසංවේදී කියලා එන්නේ ඊට පස්සේ. ඉත්තානපස. ඉතින් අන්න එහෙම තමයි මේ ගමන යන්නේ. ඒ යන ක්‍රමයක් ඒ ගමන යන්න විදිහක් නැහැ අපි මේ එක එක අනම්මනම් කරන්න ගියාම අපිට පැයක් එකමාරක් මේ උෂ්ම සංසිඳුණාට පස්සේ ඉන්න පුහුණු වෙන්න ඕනේ යෝගාවචර. ඒ පුහුණුව ලැබෙන්න තමයි කාය පස්සද්ධි භාවනාවෙන් මේ අවශ්‍ය කරන මේ ඔප්ෂන් ටික තියෙනවනේ දැන් කාර් එකක වැඩි වෙලාවක් යන්න ඕන නම් ඒ කාර් එක නිෂ්පාදනය කරපු නිෂ්පාදකයා වශයෙන් අපිට දීලා දෙනවා නේද සීට් මසාජ් දීලා තිනවා සින්දුහාන්න මේ එකක් දීලා තිනවා ඊළඟට එක එක දේවල් කරන්න පොතක් කියවන්න අර මේ ලයිට් එකක් දාලා තිනවා උඩ මේ ලයිට් එක ඔන් කරගෙන පොතක් කියවන්න පුළුවන් කෑම බීම ගෙනියන ෆ්‍රිජ් එකක් තිනවා දැන් ඒ මොකද ඒව දාලා තින වාහනයකට අපිට ගමනක් යන ෆ්‍රිජ් එකක් ඕනේ නෑ අය පැය ගාණක් වාහනේ යන්න තමයි පහසුව තමයි එළිය දෙන්නේ. ඔද සීට් එකක් දීලා තියෙන සොකට් සෝෆස් දාලා තියෙන වාහනයක. ඉතින් භාවනාවෙත් පැය ගාණක් අදින්න පැය ගාණක් පරයන්කේ ඉන්න තමයි අර කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, කය සැහැල්ලු වෙලා යනවා, පාවෙල යනවා. ඒක තමයි අර වාහනේ අර බෙන්ස් කාර් එකේ අරකට තියෙන ඔප්ෂන් ටික ලැබෙනවා. ඉතින් ඒ ටික ලැබුණාට පස්සේ අපි භාවනාවෙන් නැගිටලා හරියන්නේ නැහැ. දැන් හැමෝම කාය පස්සද්ධිය ආවට පස්සේ තමයි භාවනාව කරන්නේ. ඒක දෙන්නේ දැන් තමයි භාවනා පටන් ගත්තේ කියලා කියන්නේ. එකාට පස්සේ තමයි භාවනාව අර අපිට පහසෙන් අපි යන්න පුළුවන්. අපි මොකද්ද කරන්නේ? ඒක විඳින්න යනවා එතන. මේ මොනවා. ඊළඟට ඒක ඊළඟ සතිය ආවේ නැත්තම් මැරෙන්න හදන මෙහෙම උනේ නෑ. මයි කයි සැහැල්ලු උනේ නෑ. පාවෙලා ගියේ නෑනේ. අද භාවනාව සාර්ථකයි කියලා කියන්නේ. ඒක නිසා මේ භාවනාවේ ඔක්කොම ටික අංග සම්පූර්ණ හැමදේම තියෙන යෝගාවච. මොනවත් කරන්න දෙයක් නැහැ. අපිට හැම අපි අපි කරන හැම දෙයකම අපිට තියෙන මොකක් හරි කරන්නනේ. භාවනාවේ තියෙන බලන්නේ. මේ බලන් ඉන්න බැරිකම මොකක්ද? ඒකට අපි තියෙන කෙලෙස්. සක්කායදී. සංයෝජන ධර්ම. සංයෝජන ධර්ම නිසා අපිට බෑ බලාගෙන ඉන්න. මොකක් හරි එකක් ඇඟිල්ලක් දාන්න ඕනේ. ඇඟිල්ල ගහලා බලන්න ඕන. ඒක තමයි කාමය කියලා කියන්නේ. කාමයට තියෙන ගිජුකම. තේරණේ වැදෙද? ඇයි ලබන සතිය යනකොට ආයි මතක නැහැ. ආයි කියන්න ඕන ලබන. දැන් අපි භාවනා පටන් ගමු නේද? හොඳයි. දැන් නම් භාවනාව ආරම්භයේදී අපි සුපුරුදු පරිදි අපි කවුරු අලුතෙන් ආපුවා ඉන්නවද? කීප දෙනෙක් කාල්වා ගොඩක් දැන්. ඔව් ස්වාමීන් වහන්සේ. ආ පළවෙනිතාවට නේද? ඔව් ස්වාමීන් වහන්සේ. දැන් මයික්‍රොෆෝන් වහගන්න ඔක්කොම. කැමරාව නම් ඔන් කරන්න ප්‍රමාණයි. දැන් භාවනාවේදී අපි මුලින්ම කරන්න තියෙන්නේ භාවනාවට අනුග්‍රහය වශයෙන් අපිට සුදුසු භාවනා ආසනය අපි තෝරගන්න ඕන. එතකොට අපි දැන් මේ වැඩසටහනේ නම් අපිට පුටුවක තමයි වාඩි වෙලා භාවනා කරන්න වෙන්නේ. ඉතින් පහසු ආකාරයට සුවසේ. ඒ අවශ්‍ය කරන මූලික අනුග්‍රහයන් ටික අවශ්‍යයෙන් ලබා දෙන්න ඕන. ඒතර බලන්න තමා වාඩි වෙලා ඉන්න ඉරියව්ව බොහොම සමබරව සැහැල්ලුවෙන්. සමබරව වාඩි වෙලා ඉන්නවා. Tamanට එහෙම අසම්බරතාවයක් තියෙනවා. ඒක දැම්ම හදාගන්න පුළුවන්. මොන ඉදිරි පුටුවෙන් නැගිටලා හරි ඒ සුදුසු පරිදි තමන්ට දෙන්නේ තමන් ඉන්න ආසනයේ සෝපාසු ආකාරයට පවත්වාගෙන යන්න. එහෙම ඉන්නකොට ඊළඟට අපි කරන්න ඕන දේ තමයි සමබරව අපි වාඩි වෙලා ඉන්නවනම් වම් අතුරින් දකුණු අත තබාගෙන නැත්නම් කැමති විදිහකට ඉඳගෙන අපි ඇස් දෙක අපි වහගත යුතුයි. බාහිර අරමුණ එන නිසා. එහෙම ඉන්නකොට මේ කිසිම චේතනාවක් පාලන නොකර අඳුම් තරමේ කය හොලවන්නවත් අපි චේතනාවක් පාලන නොකර අපි ඉන්නකොට ඒක ස්වභාවිකව අපිට තේරෙනවා අපි දැන් මේ කුටුවේ වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ. අපි කිසිම දෙයක් හිතන්නේ නැත්නම් චේතනා පහල කරන්නේ නැත්නම් අපිට ප්‍රකට වෙන එකම දේ තමයි අපි වාඩි වෙලා ඉන්නවා කියන්නේ. ඒක අපි චේතනා පහල නොකිරීම නිසා. ඒ කියන්නේ කිසිම දෙයක් හිතන්නේ නැති නිසා අපිට ලැබෙන අරමුණ තමයි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නේ. එතකොට දැන් මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ කොහොමද අපි දැනගන්නේ? තමන්ගේ පිටිපස්ස පැත්ත බිම ඇදලා තියෙන නිසා. අපි සක්මන් කරනවා නම් වම් කකුල දකුණු කකුල මාරින් මාරට අපේ පොළවේ ගැටෙනවා. හිටගෙන ඉන්නවා නම් කකුල් දෙකම එකවර පොළවේ ගැටීලාම තියෙනවා. අපි නිදාගෙන ඉන්නවා නම් අපේ කය එකාංශයක් ඇඳේ වැතිරිලා තියෙනවා. ඒ සතර ඉරියව්ව අපි අඳුර ගන්න ඕන. ඒ සතර ඉරියව්වෙන් අපි දැන් වෙන්කල් අඳුර ගන්න ඕන. මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන අරමුණ. එහෙම වාඩි වෙලා ඉන්නවා කියන අරමුණ හිත ගත්තට පස්සේ අපි චේතනා පහල කරන්නේ නැත්නම් අචේතනික අනිච්චානුක අපේ මේ දිහත් වීමකින් තොරව මේ කය සිද්ධ වෙන එකම එක දේවල් දේවල් කීපයක් තියෙනවා එකක් තමයි හුස්ම ගැනීම ස්වභාවය මොකද අපි චේතනා පාලන නොකරා කියලා හුස්ම ගන්න එක අතර වෙන්නේ නැහැ. මොකද එහෙම නැත්නම් චේතනා පාලන නොකර හිටියත් මැරෙන්න තමයි වෙන්නේ. ඒක දිගටම සිද්ධ වෙනවා. ඊළඟට කයේ යම්කිසි කායික වේදනාවක් තියෙනවා නම් වේදනාවක් එන්නත් පුළුවන්. මේ සංස්කාර යන්ගේ දැනීමයි දැනෙන ස්වභාවය තමයි ඒක. හුස්ම නැමැති සංස්කාර ධර්මයෙන් අපිට නාසිකාග්‍රේ වැදිලා ඉහළ පහළ යනවා කියලා අපිට දැනෙනවා. එතකොට මම මේ ආස්වාසය මේ සිය පවත්වන්න තියෙන්නේ. ආස්වාසය තමයි මට මේ දැනෙන්නේ කියලා අපිට දැන් ගන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට නාසිකාග්‍රයෙන් දැනෙන්නේ සමහරුන්ට පිම්බීමයි කියලා. උදරය උස්පහත් වීමෙන් දැනෙන්න පුළුවන්. එතකොට මේ පිම්බෙන ස්වභාවය මේ හැකිලෙන ස්වභාවය කියලා ඒ දෙක වෙන් කරගන්න. පරිච්ඡේද ඥානය. භාවනා කර්මස්ථානි පරිච්ඡේද ඥානය අපි පහල කර ගන්න ඕන. මොකද පරිච්ඡේ ඥානය කියන්නේ ආස්වාසයෙන් ප්‍රාස්වාසයෙන් වෙන් කරගෙන ඉන්නේ. ආස්වාසයේ ඉහළට ඉහළට යන හුස්ම ඉහළට යනකොට අපි කියන එක ආස්වාසය කියන්නේ. හුස්ම නාසික අග්‍රේ වැදිලා හෝ උඩුතලයේ හෝ කොහේ හරි වැදිලා පහළට යනවනම් අපි ඒක ප්‍රාස්වාස වශයෙන් දෙකක් වෙන් කරලා අඳුරනවා. දකලා එමෙ ඉන්නකොට මේ ආස්වාසි ස්වභාවය කොහොමද? ඒක දීර්ඝ කෙටි වශයෙන් සියුම් ගොරෝසු වශයෙන් අපිට දැනෙන්න පුළුවන්. අපි වේදනාවට හිතේ දුවොත් පාදේ හෝ තුනටිය හෝ හිසේ කැක්කමක් හෝ වේවා ඒ වේදනාව දැනෙන ලක්ෂණයට හිතේ දුවාම ඒ වේදනාවේ ස්වභාවය අපිට දැනගන්න පුළුවන්. කපනවා කොටනවා වගේ, අඹරනවා වගේ, අරනවා වගේ, ඇඳුම් කනවා වගේ අපිට වේදනාවක් දැනෙන්න පුළුවන්. අපේ වේදනාව ඉවසන්න යන්නේ නැතුව වේදනාව දැනෙන තැන සිහිය පවත්වන එක විතරයි කරන්නේ. වේදනාව අපි ඉවසන්න ගියොත් වෙන්නේ වේදනාවක් එක්ක ගැටීමක් හටගන්නවා. ගැටීම නිසා ඉවසන්නේ. ඒ නිසා වේදනාන් පස්සනාවේදී අපි ඉවසන්න යන්නේ නැහැ. වේදනාව දිහා වෙයි බලාගෙන අපිට කවුරු හරි බැනගෙන බැනගෙන එනකොට අපි බයින් යන්නේ අපි බයින කෙනා දිහා බලන් ඉන්නවා වේදනාව දිහා. එහම ඉන්නකොට ආස්වාස ප්‍රාස්වාසයේ සිය පැවැත්වෝ කෙනාට බලා ගන්න පුළුවන්. කාලයත් එක්ක මේ හුස්ම දැනීමට මොකද වෙන්නේ? ආස්වාසයෙන් ආස්වාසයට මොකද වෙන්නේ? ප්‍රාස්වාසයෙන් ප්‍රාස්වාසයට මොකද වෙන්නේ කියන එක ක්‍රමානුකූලව ක්‍රමානුකූලව යෝගාවචරයට බලාගෙන බලාගෙන යන්න පුළුවන්. දැන් මම භාවනා නතර කරන්න බෑ. කොහොම නේද භාවනා? නින්ද ගියාද නැද්ද? දැන් අර මේ කවුද මේ තනුජා ඉන්නව නේද? භාවනා කරන අන්තන. කමඨා වාර්තා ටිකක් තියෙන මට කියලා දෙන්න. කොයින ප්‍රෆෝම් එක. හරි දැන් ඔන් කරගන්න පුළුවන්. අර කමඨා වාර්තාවක තිබ්බ නේද අර එකවර ආලෝක එක පිට එක මුණ දෙසට පැමිණි කියලා තියෙනවා නේද වාර්තාවන් තියෙනවා. චක්‍රාකාරයෙන් පැමිණි. ආලෝක මෙනෙහි කළද අඩු නොවනි. පසු හුස්ම දැනෙන තැනට සිත යොමු කළෙමි. හුස්ම නොදැනෙන අතර එහි කිසිදු අපහසුතාවයක් නොදැනිනි. ටික වේලාවක් සිය තබා සිටියද හුස්ම අරමුණු නොවුනි. මේකේ තියෙන වැරද්ද මොකක්ද ඒ භාවනා දෙකකින්? මේ ආලෝක දිහා බලන් හිටපු එක ස්වාමීන් වහන්සේ. ඕ ආලෝක දිහා නෙමෙයි දැන් වැරදි දෙක තුනක්ම තියෙනවා. ආලෝක හඳුනා හඳුනා ගැනීමට යාම. ආලෝක මෙනි ආලෝක හඳුනා ගැනීම නෙමෙයි ආලෝක මෙනෙහි කළද අඩු නොවුනි. ඒකයි ඒකේ තියෙන වැරද්ද බාන. බාන අත්දැකීම. අත්දැකීමක් වශයෙන් ගත්තාම. එතන ස්වාමීන් වහන්සේ මට අරක ටිකක් පොඩි ආලෝකය මනස ඒකාග්‍රතාවය තියනවා නම් ශබ්දයක් හෝ රූපයක් හෝ ආලෝකයක් හෝ මෙනෙහි කරන්න යන අවස්ථාවක් නැහැ ඒක ස්වාමීන් වහන්සේ මට අර අරත්තන ඔළුවේ තිබ්බ ස්වාමීන් වහන්සේ අර මෙනෙහි කරන්න ඕනේ කියන එක අර එතක මට තුට්ටක් එක තිබ්බ අර මේ කලින් වார்த்தාවේ අර මෙනෙහි ප්‍රදාන්න ඕන ඔන්න ඔයාට එහෙම නැතුව නිකන් ඔහේ වුණා හොඳයි සියලු දෙනාට පින් අනුමෝදන් කරා කියලා භාවනා නතර කරන්න හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඊට පස්සේ භාවනාවෙන් පස්සෙත් ඒව ගැන හිතන්න ඕන. භාවනා නොකරන වෙලාවටත් මට මේ හුස්ම දැනෙන්නේ මේ ස්වභාවය. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් තමගේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕන සතර මහා ධාතු ස්වභාවය. හැමතිස්සෙම ඒකත් එක තමයි ඉන්න ඕන. අන්න එහෙම ඉඳි හිටියොත් තමයි තමන්ගේ ප්‍රඥා පාරමිතා පෙරලා මේ භවයෙන් නිවන් දකින්න ලැබෙන්නේ. එහෙම නැත්නම් මේක භාවනාවට විතරයි සීමා කළා කවදාත් මේක කරන්න බෑ. තේරෙනව නේද? එහෙම ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඒ ආબોධයෙන් තමයි ඊළඟ පරයන්කේ ඊළඟ දවසේ පටන් ගන්න. අන්න එහෙම පටන් ගත්තොත් තමයි භාවනාව ඊළඟ ස්ටෙප් එකට එහෙම එහෙම යන්නේ. නැත්නම් හැමදාම ආයි මේ ආબોධය පැත්තකට විසික් කරලා ආයි භාවනාව මම දැන් මෙතන වාඩි සිටිමි කියන එහෙම පටන් අරන් හරියන්නේ නැහැ. අර අවබෝධයේ ඉන්නවට ආයි හුස්ම රැල්ල දැනෙනකොට ආයි මේ තියෙන මේ වායදාස් ස්වභාවය තමයි මෙතන යන්නේ කියන එක. ඒ අවබෝධය තියෙන්නේ. නැත්නම් ආය හැමදාම සම්මුතියෙන් පරමාර්ථ සම්මුතියෙන් පරමාර්ථයට යනවා එච්චර තමයි. ඒ නිසා මේ ගැම්ම ගන්න ඕනේ ඊළඟට. ඒක මේ ගැම්ම ඊළඟට එන්න භාවනා නතර කරාට පස්සේ දෛනික ජීවිතය තුළ ඒක පුහුණු කරන්න. ඒතර බාහිර සිතිවිලි එන එක නිකම්ම නතර වෙනවා. ඒ දෛනික සතිය ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. තේරෙනවද? එහෙමයි ස්වාමී. පැහැදිලිද? පැහැදිලි ස්වාමී. ගමන් ගට්ටා. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. කවුද මේ නාලිනී අත්තනායි ඉන්නවද? මාතිකා. අත්තනායි. අත්තනායි. ඒකේ තාල තියෙනවා මෙසේ බොහෝ වේලාවක් සිටින විට සිටින කීපයක් ඇති වී නැති වී ගිය බව දැනුනි නමුත් හඳුනාගත නොහැකි විය. ඉබ්බනේ වර්තමාන එහෙමයි ස්වාමී. 52 නේද? 52. එහෙම. නොයකිය ඒවා හඳුනා ගැනීමට සිතට වූමනාවක්ද නොවි. සමාධියටේ බාධාවක්ද නොවි. දැන් මේ වෙච්ච දේ තමන් හරියට අඳුනා ගන්න. සමාධිය තුල ඉන්නකොට ඒ නරමුණු හඳුනා ගන්න බැයි නම් ඒවා හඳුනා ගන්න අනේකක් අපි නතර කරන්න ඕනේ. එහෙමයි. නේද? භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් සමාධියේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට අද මම කලිනුත් ඔය ගැන දීර්ඝව කතා කරන්නේ. සද්දයක් ඇහෙනකොට හෝ සිතිවිල්ලක් වශයෙන් හෝ අර දැක්කදා රිද්මන ඕනන් ගැන වර්තාවේ දාලා තිබ්බ අර කාටුන් වගේ තමයි ඒක පේන්නේ. මොකද ඒ කෙරේ සිය ඒ කෙරේ හිත බැස ගන්නෑ. අපි මේ මල්ලලා හිත බස්සන්න ගියොත් තමයි මොකද්ද මේ කියලා හොයන්න ගියොත් තමයි හිත බහින්න පටන් ගන්නේ. එතකොට අපි අර අවබෝධයෙන් අයින් කළා දාන්න. එහෙමයි. ඒක නිසා මතක තියාගන්න දැන් මේ වෙලාවේ බාහිර අරමුණු කෙරෙහි ආ සිතවිලනේ. ආ සිතවිලිව බාහිර අරමුණු කෙරෙහි මගේ සිත දැන් බැස ගන්නෙ නෑ. මේ සිත බැස ගන්නෙ නෑ. එහෙමයි. තවරා ටිකක් දිනුනේ. එහෙනම් මම තව ටිකක් මනස ඒකාග්‍රතාවය හදා ගන්න ඕන. තව ටිකක් සමාධිය ටික ගන්න ඕන කියලා භාවනා කරා. පැය තුනක් කරලා තියෙනවා නේද? එහෙමයි. අන්තිම තමයි. ඔව්. පැය හතරක් හරි කරන්න ඕනේ. මේ අර යාගේ ස්විප් එකක් ඇදුනට පස්සේ අපි ඒක කරන්න ඕනේ. දැන් මේ පතල හාරලා හාරලා <laughs> පතල වහන්න යනකොට මැණික් ගලක් අපර මොකද කරන්නේ? මැණික් ඉල්ලනවා. තුනයි එදාට කියන වහලා එනවද? පස් ටික දාලා වහලා එනවා. දැන් පැය තුනක් කරානේ. නෑ ප්‍රොෆෙස් තුනයි පතල පතල ඔව් පතල වහනකොට තමයි මැණික් ඉල්ලන පටන් ගන්න. <laughs> අන්තිම අන්තිම උදළු පාරට තමයි මෙනික් හම්බ වෙනව නටගන්නේ දැන් නමත් පතල වහනවා කියලා තීරණය කරලා ඉවරයි. එහෙනම් පෑ මාස ගානක් දැන් පතල හැරුවනේ මෙනික් නේ. සමාධිය කැඩුණා ස්වාමීන් වහන්සේ. ළාමෙර බම්බු ගහන්නේ කියලා භාවනා කරගෙන යන්න ඕනේ. ළාමෙක නේද කියලා. නැගිටිනා ස්වාමීන් වහන්සේ එහෙම මෙහිටියා නිකන් නැගිටින්න නැගිටින්න හිතක් දුන්නේත් නැහැ. එහෙමම හිටියා ටිකක් වෙලනට ඒක ඉතින් එකල නැටි. හොඳයි. දැන් මම තේරුවන් සර්. ආර දතේක වේදනාවක් නේද? ආ දතේක කුමකට සීයෝදල දැක්කනේ දෙක. දතේක කුම නැතිලද? දැක්කද මේ මාර්තාවක් දාලා දෙන්නේ? මට කාගෙන් සෝද ඒක දැන්න. දතේක කුමක් දැන් අර දාලා දෙන්න මට මතකයි එයාගේ නම මේකට දාන්න. දතේ කැක්කුමක් ඇති වී රාත්‍රී වෙන විට එය තරමක් උස්සන්නේ නෑ. වේදනානාශක කිසිත් නොගෙන සිහිය පිටවා වේදනාව අඩු කර ගැනීමට සිතා වේදනාව අරමුණු කලෙමි. අයිතිකාරය ඉන්නවද? ඔව් ස්වාමීනි. තරුජාගේදී දතේ කැක්කුමක් ඇවිල්ලා ඔව් ස්වාමීනි. ඔව් ඒ වගේ භාවනා අධ්‍යක්ෂකේ මේවා ඉතාමත් වැදගත් ඒ අනිවාර්යෙන් ඒ වගේ දෙයක් වුණාම මේ group එකට දාන්න ඕනේ. ආ ඒක තමයි භාවනාවේ වැදගත්කම. භාවනාවේ ප්‍රබලත්වය. ඊට පස්සෙත් ආවේ නෑ ස්වාමීන් වහන්සේ ඒක ඇක්කුම. මුකුත්ම කරෙත් නෑ. ආවෙත් නෑ. පණුකෝම්බේ තියෙනවා එහෙම. ඒකට නේද? කියන්නේ ඒක නරක ගොඩක්ම නරක වෙලත් නැහැ ස්වාමීන් වහන්සේ. <laughs> මුකුත් කරන්න ගියෙත් නැහැ ඉතින්. හ්ම්. වේදනාවක් නැහැ. නෑ සමනතනේ අර දත තද කරොත් උට්ට හිරි වැටීමක් වගේ තියෙනවා අර තද වේදනාවක් එන්නේ ඒ තමයි දුක් වේදනාව කෙරේ මනසේ ගැටීම නිසා තමයි අපි ওই වේදනාව වලින් අපි දුක් විඳින්නේ. ඉතින් අර වේදනාවට සිය යොදලා යොදලා අපිට පුළුවන් නම් ඒක ගොඩ දා ගන්න. ඒතකොට මරණ මොහොතේදී. බොහොම හොඳ මරණයකට අපිට මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුක් විඳලා දේශය පහල කරගෙන තමයි මැරෙන්නේ මැරෙනවා. ඒකට ඉතින් යන තැන දන්නවනේ කොහෙද යන්නේ කියලා. ඒක නිසා අනිවාර්යෙන් ওই දුක් වේදනාව ආවට පස්සේ පේන් කිලර් සිද්ධාලේප ගන්න යන්නේ නැතුව දුක් වේදනාව කෙරෙහි සිය පවත්තන පුහුණු වෙනවා. මොකද අන්තිමට මොන පිංකම් කරත් මොන දේ කරත් ඔතනදී හැම කෙනාම අහු වෙනවා අන්තිමට මරණ මොහොතේ. මොකද විශාල දුක් වේදනාවකටපත් වෙන්න වෙනවනේ අවසාන මොහොතේ. ඒ මොන දේ කරත් වැඩක් නැහැ. වතුරු දහහක් අදලා කලින් බින ගත්තා වගේ වැඩක් තමයි ඉතින්. යම් කිසි කාලයකට ආය යන්න වෙනවා පහළට. දුගතිගාමී ආත්ම භාවයකට යන්න. මරණ මොහොතේ දුක් වේදනාව කට. ඒක නිසා මේ මරණ දුක දැම්ම පුහුණු වෙලා තියෙනවා. ඒතර භාවනාව සාර්ථක වුණත් නැතත් අර දැන් සුගතිගාමී ආත්ම භාවයකට ගිහිලා එතනින් ඉඳන් ආයි භාවනාව ඒතර ටික හරි කරගන්න. අර වගේ දැනකට වැටුනොත් ඉතින් ආයි ඉන්න වෙනවා. නේද? අල්ප ගාණක් ඉන්න වෙනවා. ඊයෝ. කියන්න බෑනේ කොච්චර කාලෙ ඉන්න වෙයිද? ඒ නිසා ඔය ආනාපාන සතියටත් වැඩිය වේදනාන පස්සනාව ඉතාම වැදගත්. වේදනාවක් එනවා කියන්නේ භාවනාවට තාමත් ප්‍රයෝජනවත් දෙයක්. දැන් කාට හරි මොනවා හරි තියෙනවද භාවනාවක්? බාරද්දකින් ඉදිරිපත් කරන්න තියෙනවද? අද අලුතෙන් ආපු අය භාවනා කරත් ඔබ ස්වාමීන් වහන්සේ භාවනා කරා. නමුත් හිත දුහන ගතියක් තියෙනවා. අත පිහිට ගත්තේ වගේ එක දිගට කරන්න පුළුවන් කමක් උනේ නැහැ. මම හිතන්නේ මගේ පළවෙනි දවසේ ඉඳන් වෙන්නත් ඇති. මම භාවනා පටන් ගත්තේ ඔව්. එහෙම එසේ එසේ ස්වාමීන් වහන්සේ. දැන් අර මම කියාගෙන යනකොට ඒ විදිහට කරාද? ටිකට. ඔව්. මුල් මුල් මුල් විනාඩි කිහිපේ එක විනාඩි කොච්චර ගත වුණාද කියලා දන්නේ නැහැ. එක දිගට මේවා වුණා. ඒ අතරේ මගදී කැඩුනා. ආයි මං ඒතර භාවනා කර්මස්ථානයේ වශයෙන් තෝරගත්තේ මොකක්ද? ආනාපාන සතිය. හුස්ම දැනීම සිද්ධ වුණා. ඔව්. එතකොට ආස්වාද ප්‍රාසාර දෙකෙන් ඊපස්සේ සුව සුව මේ හුස්ම දැනීම තේරෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ එහෙම තේරෙන්නේ නැතුව ඊට පස්සේ ඊට පස්සේ ආයි එතකොට ආයි මට ඒ ගැස්සීමකින් ආයි හුස්ම දැනීම තේරෙන්න ගත්තා. අර ඒක එහෙම ඉන්නකොට ගැස්සෙන එක සාමාන්‍ය දෙයක්. ඒක හුස්ම නොදෙනී ගියාට පස්සේ තමයි අරමුණු කරන්නේ. අරමුණක් තිබ්බේ නෑ ස්වාමීන් වහන්සේ කෙටි වෙලා. එතන තමයි එතන තමයි වැරද්ද තියෙන්නේ. එතන තමයි හදා ගන්න ඕනේ. හුස්ම නොදෙනී ගියාට පස්සේ හුස්ම දැනුණු තැන කලින් දැනුණු තැන තිබ්බා තියෙනවනේ. ඔව් ඔව් ස්වාමීන් වහන්සේ. වේදන ඒක මාක් කරලා තියා ගන්න. මෙන්න මෙතන තමයි දැන්. එසේ ස්වාමීන් වහන්සේ. එසේ ස්වාමීන් වහන්සේ. එතන හුස්ම නැතුව අපි එතන ඉන්නවා. එතකොට. ඔව්. එසේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි පුහුණු වෙනවා එක තැනක 100 පවත්තන. යම් කාලයක්. එසේ. එසේ එහෙම හුස්ම නොදෙනී හුස්ම නොදෙනී යන්නේ මොකද හුස්ම ගන්න නැති නිසා නෙමෙයි හුස්ම සියුම් වෙලා සියුම් වෙලා අපිට ඒ සියුම් හුස්ම දැක ගන්න තරම් සිහිය මදි ප්‍රශ්නයක් තියෙනවා හුස්ම ප්‍රශ්නයක් නැහැ ඔව් එසේ සෝරි එතකොට ඊටාම සියුම් හුස්ම දැක ගන්න නම් ඊටාම සියුම් දිනු සිහියක් අපිට අවශ්‍යයිනේ දිනු සිහියක් එසේ සෝරි එසේ සෝරි මයික්‍රෝ මයික්‍රොස්කෝප් එකේ අර තියෙනවනේ එන්න එන්න බලන්න බලන්න අපිට ඒකේ මේක වැඩි කරගන්න පව එක වැඩි කරගන්නනේ ලෙන්ස් එක මාරු කරගෙන මාරු කරගෙන යන්න ඕනේ. ඒකට තමයි අපිට සියුම් දේවල් බලා ගන්න පුළුවන්. ඒතොර ලෙන්ස් එක මාරු වෙන්නේ කොයි වෙලාවේද? අපේ නාසිකාග්‍රේ සිය පවත්තන හුස්ම නැතුව. විශේෂමයි. එතකොට අපේ මනසේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා ලෙන්ස් එකේ පවර එක වැඩි වෙනවා. වැඩි වෙලා ආයෙ සීන් මුස්ත දැනෙන්න ගන්න එතන. විශේෂමයි නංස. එහෙම දැනෙලා ආයෙ ඉන්නකොට තවත් තවත් සියුම් වෙලා ආයෙ නොදෙනියන. ඔව් විශේෂමයි. ආයෙ එතනම සිය පවත්තනවා. එහෙම සිය පවත්තන්න පවත්තන්න උස්ම දැනෙනවා ආය නොදෙනිය යන දැනෙනවා නොදෙනිය යන ඒකට යෝගාචරය දරගන්න ඕන මගේ සිහිය එන්න එන්න දියුණු වෙනවා තත්ත්වයක තියෙනවා එසේ ස්වාමීන් දැන් දියුණු වෙනවා එසේ ස්වාමීන් වහන්සේ එහෙම කිහිප වතාවක් වුණා ඔව් අට ඒත් ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ මගේ මේ පළවෙනි අම්මකද මම මම ඒ තිත්ත මට නිින්ද ගිහිල්ලා ඇරුණාද කියලා එච්චරට මට ඒකේ අවබෝධයක් නැති නිසා නෑ ඒක පළවෙනි දවසේ නේ ඒක ප්‍රශ්නේ නෑ ඒක අසාමාන්‍ය දේවල් වගේ ඉතින් දැනෙනවා අවදාවල් භාවනා පුහුණු පුහුණු වෙනකොට ඉතින් තේරෙනවා දැන් මෙතෙන් මෙතෙන් කියන්නේ මේකයි නිින්ද ගියාද හුස්ම නොගෙන ගියාද කියන එක වැටහීම එනවා ඉතින් පරිණදාසේ වාහනේ ඉස්සලවන්න ගියාම මතක ඩ්‍රයිවිං කරන දවස් ස්ටියරින් වීල් එක බදාගෙන ස්ටියරින් වීල් එකට නගින්න යනවා <laughs> ගල් ගෙඩිය වගේ පොඩ්ඩක් එහෙනම් ගහන බ්‍රේක් පාර මතකනේ පරිණදාසේ වාහනේ ඉලවන්න ගියේ ඒ වගේ තමයි. දැන් පස්සේ වුණුනාට පස්සේ මේක නැහැ. එසේ ස්වාමීන් වහන්සේ. බොහොම පිම වහන්සේට මම සම්බන්ධ කරගත්තට මේ වැඩසටහනට. ඔව් මම සම්බන්ධ කරන්නේ කවුරුද? ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. මම අපේ මේ භාවනා කිසිමදා චේතනා පාල කරලා ඔව් මම ගෙවලත් ගියා පොණු වලට. ඔය වලට මේ මෙතන මේ පැපිලියානි ලංකාවේ පැපිලියානි සර් කෙනෙක් පුහුණුවීම් වලට 2000 ඔව් ඒකත් අර සර්ත් එක්ක භාවනා කරනකොට පොඩ්ඩක් භාවනා කරන්න පුළුවන් නමුත් ඒක අපිට තනියෙන් කරගන්න අමාරුයි ඉතින් සර් කියන්නේ දිගටම එන්න කියලා පස්සේ ඉතින් ඒක චුට්ටක් අපහසු නිසා නැවතිලා ඉඳලා මේ ඊට පස්සේ තමයි මට ආයේ දැන් group එකට join වෙන්නේ කවුද? අද සෝහන් හන්ස. ආ group එකට join වෙන්න තල්ද? ඔව්. ඒකේ දැන් මූලික උපදේශ ටික දන්නවනේ භාවනා කරලා කමඨාවන්ට දාන්න පුළුවන් අනිත් අය දානවා හරි ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් වහන්සේගේ ලිපි ටික කියවගෙන ගියා ඒ මම සම්බන්ධ වුණේ අදයි ඔව් ඔව් සම්බන්ධ වුණේ අදයි හොඳයි හොඳයි තේරුම් තේරුම් සන්න තේරුම් සන්න තා කවුද ඉන්නේ තමන්ගේ භාවනා අධ්‍යක්ෂක ඉදිරිපත් කරනවා සවරන්න කාටවත් නැද්ද මොනවද කතා කරන්නේ කොහොමද අනාගාමී වෙලා තින්නේ හරිද අනාගෙන ඉන්නවා <laughs> අනාගාමී කතා කරන්න මොකොත් නැහැ තවර නැත්තම් නම් නතර කරන්නේ නෑ. ස්වාමීන් වහන්සේ අවසරයි උන්ච වෙලාවක් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදීත් අපි හුස්ම රැල්ල සිවුම් වී ගිහිලා හුස්ම රැල්ල නොදිනේ ගියාම ඒකට නැවතත් හිතවදවන්නේ නැතුව ඒකාග්‍රතාවෙම ඉඳලා ආපහු හුස්ම රැල්ල යන්තම් දැනෙනවා කියලා බලන්නේ නැතුව එහෙමම දිගටම ඉන්නවා ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල දැනෙන තැනනේ අපි ඉන්නේ. දැනෙන තැන ඉන්නකොට හුස්ම දැනෙනවද නැද්ද කියලා සමහරවිට බලන්න දෙයක් නැහැ. එහෙමයි හුස්ම දැනෙනවා. කියලා බලන්න දෙයක් නැහැ. දැන් අපි කෝච්චි පාරේ ඉන්නකොට කෝච්චියක් එනවද නැද්ද කියලා පේනවනේ. එහෙමයි. බලන්න දෙයක් තියෙනවා. හ්ම්. බලන්නේ නැහැ. හුස්ම නොදෙනී යනවා. හුස්ම නොදෙනී ගිහිල්ලා ගිහිල්ලා හිටියත් ඒ වුණත් අපේ මේ අරමුණ හිත තියන් ඉන්නවනේ ඒ ස්ථානේදී. එතකොට නැවත වරක් හුස්ම දැනෙනවනේ. එතකොට ඒක එහෙම එහෙම මම කමටහන් කීපයක් ලිව්වා ස්වාමීන් වහන්සේ පස්සේ ඔබ වහන්සේ කියලා තිබ්බා උස්මරල දෙත පව් හිස්ම ගැන හිත යොදවන්න එපා කියලා තිබුණා. මට දැන් ඒක කොටස මතක නෑ මම. ඔව් හුස්ම දැනෙන තැනට සිය යොදවන එක නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒකේ කමටහන් වார்த்தාව අනුව තමයි. තමන්ට <clears throat> බාහිර හිතවිලි ඉන්නේ නැත්නම් හුස්ම හොයන්න යන්න ඕනේ නෑ. ඒක ඒකාග්‍රතාවයේ දිගටම පවත්වා ගන්න පුළුවන්. එහෙමයි. බාහිර හිතවිලි වලින් අර හිත ගලව ගන්න නෑ. මේ උස්ම රැලි දැනීමට සියවදවන්න ඒක අත්‍යවශ්‍යම නෑ. එහෙමයි. ඒකේ ඒකේ පියවරවන් පියවරවන් කීපයක් තියෙනවා. පියවර. ඒක නැත්නම් හුස්ම දැනීම තුළම ඉන්නකොටම අපිට භාවනාව එහෙම ඒකාග්‍රතාවයටපත් වෙන සමාධියටපත් වෙනවා. සමහරවන්න හුස්ම නැතුව ඒක වෙනවා. සමහරවන්න සමාධිය කැඩෙනවා හුස්ම බලන්න. හුස්ම කැම්ස්ම හුස්මට හිතේ යදුවා. ඉතින් ඒ අවස්ථාවට අනුකූලව තමයි ඒක උපදෙස් දෙන්නේ. උපදින තියෙනවා. පොදුවේ කියන්න බෑ උස්ම දැනෙන තැනට හිත යොදවන එක හොඳද නැද්ද කියන එක ආධුනිකයා කොහොමද උස්ම දැනෙන තැන ඉන්න ඕන. භාවනාව කොටක් දියුණු වුණ කෙනාට තමයි ඉතින් උස්ම දැනුණත් නැතත් එයාට ප්‍රශ්නයක් නැති බව. එයාට සිය පාස්සන්න පුළුවන් බව ඒක තමන්ටම වැටහෙනවා. එහෙමයි. අපි බයිසිකල් පදින්න පුරුදු වෙනකොට බයිසිකල් එක හැන්ඩල් එක අල්ලගෙන යන්න පුළුවන්. ආයෝජික හැන්ඩල් එක අතහැරලා යන්න පුළුවන්. ඒක බයිසිකල් පදින කෙනා මේක දරගන්න. හ්ම්. එහෙමයි. ඒක අපිට තීරණය කරන්න බෑ ඒක. එයා දැනගන්න ඕන මේක උස්ම දැනීම තිබ්බන් නැතොත් මට ඒකාග්‍රතාවය බාහිර වෙනසක් වෙන්නේ නැහැ දිගටම යන්න ඕනේ. සමහර වෙන නිකන් ඉන්නට වැඩිය උස්ම දැනීමට සියදුවාම සමාධිය වැඩි වෙනවා. සමාධිය වැඩි වෙනවා කියන්නේ යාට තාම උස්ම නැතුව ඉන්න බෑ කියන්නේ. යාට උස්ම අවශ්‍යයි ඒකාග්‍රතාවය අවශ්‍යයි. ඒ කියන්නේ අමතර අපි ඇවිදින්න නම් හැරමිටක් ඕනේ. හැරමිටක් නැතුව ඇවිදින්න බෑ. හීලිකරුවක් කොහොමද? සමහර වෙන්නේ දැන් හොඳ වුණාට පස්සේ කීල්කරු ඕනේ නැහැ යන්න පුළුවන්. මේකේ භාවනාවේ අඩුපාඩුවක් මොකක්වත් නෙමෙයි. මේක සම්භාව්‍ය ධානාපන සති භාවනාව. පියවර 16 න් හුස්ම දෙන්න තියෙනවා. මේක කොහොමවත් කියන්නේ ආනාපාන සති භාවනාවේ හුස්ම දෙනීම අයින් කරන්න. මොකද හුස්ම දැනීම අයින් කරපු ගමන් ඔය එක එක වල්පල් තමයි ඊට පස්සේ. එක එක දේවල් වලට හිත යනවා. දන්නේ නැහැ. එහෙමයි. ඒරනේ. එහෙම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ. ඒවත් ස්වාමීන් වහන්සේ. ඒවත් ස්වාමීන් වහන්සේ. කතා කරනවද? මොනවද නැද්ද? 48 දෙනෙක් ඉන්නවනේ. 48 දෙනාම රහත් කරගෙන ඉන්නේ. දැන් එහෙනම් අපි නතර කරමු නේද ප්‍රතාරන්නේ. දැන් අද අදත් අපි ඉරුදින අපි සමූහ භාවනා වැඩසටහන අපි මෙතන සමාප්ත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දින යෝගාවචරින්ගේ භාවනා කුසලෙන් අත්කරගත්තා වූ මේ සියලු කුසල ශක්තියින් මේ ශාසනික කටයුතු වලට කැමති සම්‍යක් දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඔවුන් මේ දැකලා භාවනා යෝගාවචරයන්ට දිනපතා ආශිර්වාද කරන බව අපි දන්නවා. ඒ මොකද සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා භාවනා කරන අයට බොහොම කැමති. ඉතින් ඒ අය දැකලා හැමතිස්සෙම බලනවා කවුද හැමදාම භාවනා කරන්නේ ඉතින් අද දැන් මෙච්චර ප්‍රමාණයක් භාවනා කරනවා දැන් මේ අය ආදාරි මරණින් මත්තේ අපි ළඟට එනවා කියලා එයා සතුටුමත්. ඒ වගේම තමයි මලගී ඥාති වැඩිපුරත් Taman ළඟට කිට්ටු වෙනවා මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ට එහෙම උපදේශයක් ලැබෙන්න ලබා දෙන්න කෙනෙක් හිටියේ නෑනේ. ඒක තමයි ඒගොල්ලෝ මැරුණේ. ඉතින් ඒ නිසා ඒයත් ලඟ වෙනවා මලගී ඥාතියනොත් ළඟ වෙනවා ඒ වගේම සම්මිය දෘෂ්ටික දේවදාස මහන්සියනොත් බලාගෙන ඉන්නවා එතකොට ඒ අය දැක්කලා සතුටු වෙනවා මලගී ඥාතියනේ පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා ඒ අය කල්පනා කරලා මේ අය භාවනා දිනු වෙලා Tamanටත් පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා Tamanගේ දැන් තියෙන අකුසල් අකාමකා දාලා Tamanට සුගතිගාමී ආත්ම භාවයක් ලබා ගන්න මේ අයගේ කුසල ශක්තිය කොටසක් බලාපොරොත්තු වෙන තමයි සිටින්නේ ඒක නිසා අපි අද දින මේ කරගත්තා වූ සීල කුසල ශක්තිය තමා නමේ මේ පරිලෝකීය යම් මළගිය ඥාති වෙත්න ඒ සියලු මළගිය ඥාතීන්ට අනුමෝදන් වෙත්වා ඒ අනුමෝදන් වීමෙන් තමන් දැරට දුකදගාමී තමන්ගේ දුකදගාමී ආත්මභාවය සුගතිගාමී ආත්මභාවය පත් වෙලා ඔවුන්ටත් නිර්වාණගාමී භාවනා ප්‍රතිපදාවට පැමිණ තුම්ව චතුරාර්ය සත්‍ය ලබගත් ශක්තිය ධෛර්ය වාසනාව ඒ සියලු දෙනාට ලෝකවාසී සියලු දෙනාට පත් වේවා ප්‍රාර්ථනා කරමි. අපි අද මේ ඊරුදින භාවනා වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.